බොහොමත්ම ප්‍රින් ස්වාමීන් වහන්සේ ඊළඟට මම ප්‍රශ්නය අහන්නම් YouTube එකෙන් අහලා තියෙන ඒවා. පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කසින භාවනාව වරහන් ඇතුළේ දාලා තිනවා වර්ණ කසින කියලා. පුරුදු කරන කල හැකි පොතක් තියෙනවද? පොත් වලින් බලාගන්නම් කරන්න යන්න එපා කසින භාවනා කසින භාවනා කියන්නේ විශේෂයෙන්ම දැන් සමත භාවනාවල අපිට පොතකින් බල්ලා කරන්න පුළුවන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මෙත්තාව ඒ වගේ ඒවා අපිට පොතකින් බලලා වුණත් කරන්න පුළුවන් චාගානුස්සති ඒ වගේ ඒවා සීලානුස්සති නමුත් කසින භාවනා වගේ ඒවා පොත්වලින් බලාගෙන කරන්න යන්න එපා. ඒවා කරන්න ඕන නම් ඒවා පුහුණු කරපු ගුරුවරයෙක්ගෙන් උපදෙස් අරගෙන කරන්න. මොකද ඒකේ මම හැමදාමත් කියන්නේ එකයි මේ සමත භාවනාවලදී දැන් අර බුද්ධානුස්සති ආදී නම් ඉතින් අපිට වැටහෙන හැටියට බුදුගුණ සිහි කරන්න පුළුවන්. ඒකේ ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් කසින භාවනාවලදී වගේ මුලින්දම ඇහැ මනස ඒකට එක්තරා ක්‍රමයකට පුහුණු කිරීමක් කරන්න. ඉතින් ඒවා වැරදි විදිහට කළොත් එහෙම ඊට පස්සේ නිින්ද යන්නේත් නැහැ. බලපු බලපු තැන ඒවා පේන්න ගන්නවා. ඊට එහෙම මහා පටලැවිලි ඇති වෙනවා ඊට පස්සේ. ඉතින් එහෙම නොවෙන්නට ඒක පාලනයක් ඇතුව සංයමයක් ඇතුව ක්‍රමානුකූලව කරන්න ඕන. ඒකට කසින භාවනා කරනවා නම් පොත් බලාගෙන කරන්න එපා. සුදුසු ගුරුවරයෙක්ගෙන් උපදෙස් අරගෙන මඟ පෙන්වීමක් ඇතුව කරන්න ඕන.